සතිනාමෙන්ති තේඛනන්ති පින්වත්නි අදත් පොය දවසේ කෙරෙන ධර්ම දේශනාවයි මේ ආරම්භ කරන්නේ අද භාවනා ගැන පමණක් නෙමෙයි අපි මේ අද ලබාගෙන තිබෙන අවස්ථාව පිළිබඳව කාරණා ටිකක් විස්තර කර දීමටයි බලාපොරොත්තු වෙන්නේ මේක හැම දිනාටම පොදු කාරණාවක් ශීල භාවනාදී ගුණ වැඩුවත් නැතත් කවුරුත් හිතට ගත යුතු කාරණා ටිකක් තමයි මේ ධර්ම දේශනාවෙදි කියමු හැමදෙනා මේ කරුණ තේරුම් අරගෙන මේ තමන් ලබාගෙන තිබෙන අවස්ථාව පිළිබඳව තේරුම් අරගෙන වහවහ සීලාදී ගුණධම් පුරලා හිටං ඉක්මනින් නිවන අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා ලාභාවෝ භික්කවේ සුලද්ධංගෝ භික්කවේ කනෝවෝ පටිලද්ධෝ බ්‍රහ්මචර්ය වාසාය මේ විදිහට වදා මහණෙනි නුඹලාට උනේ ලැබුණේ මහත් ලාභයක් නුඹලා මහත් යහපත් ලැබීමක් තමයි දැන් මේ ලබාගෙන තියෙන්නේ. මොකද්ද ලැබීම? කනෝ වෝ පටිලද්ධෝ බ්‍රහ්මචර්ය වාසාය. බඹසර විසීමට අවස්ථාවක් ලැබී. බ්‍රහ්මචර්ය කියලා කියනවා මේ ශාසනයේ සීල සමාධි ප්‍රඥාවල එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් කියන්න පුළුවන් බ්‍රහ්මචර්යා කියලා. මේ බ්‍රහ්මචර්යාව පිරීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒක තමයි ශ්‍රණය කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කළා. ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. මහණෙනි නුඹලාට ලොකු ලාභයක් ලැබිලා තිබෙනම යහපත් වූ ලැබීමක් ලැබිලා තිබෙනම මොකද්ද මේක සීල සමාධි ප්‍රඥා කියන බ්‍රහ්මචර්යාව පිරීමට නියම අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒක තමයි මේ ලාභය යහපත් වූ ලැබීම. එහෙම දේශනා කරලා තවදුරටත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මනුස්සලාභං ලද්ධාන සද්ධම්මේසු පවේදිතේ යේඛනං නාදිගත්ඡන්ති අතිනාමෙන්ති තේඛනං මනාකොට දේශනා කරන ලද ධර්මයක් පවතින කාලය මනුෂ්‍ය ලාභයක් ලබාගෙන මනුෂ්‍ය සම්පත්තියක් ලබාගෙන ඒ තමන් ලබාගත් මනුෂ්‍ය සම්පත්තිය ශණය අවබෝධ කරගන්නේ නැතිනම් තේරුම් ගන්නේ නැතිනම් ඒ අය මේ තමන් ලබාගත්තු අවස්ථාව ඉක්මමා යන්න වෙනවා. එහෙම නැත්නම් ඒකෙන් ඵල ප්‍රයෝජන නොලබන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කාරණා සරල නිසා වැඩි දීර්ඝ වශයෙන් විස්තර කරන්නට අවශ්‍ය නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනම බහූහියක්ඛනා බුත්තා මග්ගස්ස අන්තරායිකා කදාචි කරහති ලෝකේ උපපඤ්ඤන්ති තථාගතා නිවන් මඟට අන්තරාය කර බොහෝ අක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒවා ගැන ඉදිරියේදී විස්තර කෙරෙනම ඒ නිවන් මඟට අන්තරාය කරන නිවන් මගේ යන්න බැරි නිවන අවබෝධ කරගන්නට බැරි අනවස්ථා අක්ෂණ බොහොම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. කදාචි කරහචි ලෝකේ uppajjanti tathagata ඊ타ත්ම කලාතුරකින් බොහෝම කාලයකට පස්සේ තමයි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙනවා. මේක බොහොම කලාතුරකින් වෙන දෙයක්. ඒ සූවිසි බුදුවරයන් වහන්සේලා ගැන බැලුවත් එක බුදු කෙනෙක් පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ තවත් බුදු කෙනෙක් පහළ වෙන්නට අසංඛ්‍ය කල්පලක්ෂයක් ගත වෙලා තියෙනවා. මේ මගේ අති දීර්ඝ කාලයක් ගත වුණාට පස්සේ තමයි නැවත බුදු කෙනෙක් පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝම කලාතුරකින් තමයි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම පමණක් නෙවෙයි තව කරුණු රාශියක් තියෙනම ඒවා ගැන ඉදිරියේදී කියලා දෙනම මෙන්න මේම ලැබුවහම ඒක තමයි නිවන් මාගේ යන්න අවස්ථාව. ශනය කිව්වේ ඒකයි. අන්නේ ශනය වරද්දා ගත්තොත් එහෙම මහ විපතක් වෙනවා. කලින්ම බුදුරජාණන් වහන්සේ වදාළා ඊළඟට මේ විස්තරය දේශනා කරනවා. ඉද භික්කවේ තතහගතෝච ලෝකේ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධ. අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් පහළ වෙන්න කියලා කලින් වදාලා කොහොමාරි කොච්චර කාලයකට පස්සේ හරි බොහොම කලාතුරකින් මේ අරහත් වූ සම්මයක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණා ඊළඟට ධම්මෝච දේශීයති ඕපසංකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමි සුගතප්පවේතිතු ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා දේශනා කරන ධර්මයේ ස්වභාවය තමයි මේ පද වලින් විස්තර කරන්නේ ධම්මෝච දේශීය ධර්මයේ දේශනා කරන චතු සත්‍ය ධම්මෝ දේශීය චතුරාර්ය සත්‍ය ධර්මය තමයි දේශනා කරන්නේ හැම බුදුවරයන් වහන්සේලාගේම කියනවා තමන් වහන්සේම ඔසවාගත් දේශනාවක් ඒකට කියනවා සාමං සාමුක්ඛංශික දේශනා කියලා. ඒ සාමුක්ඛංශික දේශනා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට කියන නමක්. මෙතර ධම්මෝච දේශීයත කියන පද වලින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මේලව පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා ඒ ධර්මයක් තමයි උන්වහන්සේ දේශනා කළේ. ඕපසමිකෝ ඕපසමික කියන්නේ කිලේශ උපසම කරෝ කෙලෙස් සංසිඳීමට හේතු වෙන එක. ඒ ධර්මය කෙලෙස් සංසඳවාලීමට හේතු වන ධර්මයක් තමයි. අන්නේ විදිය ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පරිනිබ්බානික පරිනිර්වාණයට සුදුසු ධර්මයක්. පරිනිර්වාණ දෙකක් තියෙනවා තමන්ගේ අතීත කර්ම බලයෙන් හටගත්ත පංච උපාදානස්කන්ධේ පවතිද්දී හේරම කෙලස් ටික පමණක් ප්‍රහාණය කරලා දානවා සම්පූර්ණයෙන්ම කෙලස් ප්‍රහාණය කරනවා ඒකට කියනවා අර ජීවිතයේ තියෙන නිසා උපාදිශේෂ පරිණිරවාණ ධාතුව එහෙම කෙලෙස් ප්‍රහාණය කරලා තමන්ගේ අවශ්‍ය පවත්නා කල ඉඳලා පිරිනිවන් පාන. ඒකට කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව කියලා. ඒ පරිනිර්වාණ ධාතු දෙක. මෙතන අදහස් කරන්නේ උපාදිශේෂ පරිනිර්වාණ ධාතුව. ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කෙලස් පරිනිර්වාණය සඳහා. උන්වහන්සේ දේශනා කරන ලද ධර්මය පිළිපැද්දාම ඒ මගේ ගමන් කළාම සේරම කෙලස් ප්‍රහාණය වෙලා ඒකයි පරිනිබ්බාණිකෝ කියලා කියන්නේ. ඒ විදිය ධර්මයක් තමයි දේශනා කරන්නේ. ඊළඟට සම්බෝධ ගානය මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම සම්බෝධගාමී ධර්මයක් දේශනා කරා චතු මග්ග ඥාන සම්බෝධගාන මේ සතර මාර්ග ඥානය උපදවා ගැනීමට හේතු වන අවබෝධ කර ගැනීමට හේතු වන ධර්මයේ තමයි සම්බෝධගාමී ධර්මය මෙන්න මේ විදිය ධර්මයක් තමයි මේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ. සුගත පවේදිතෝ කියන වචනේනොත් ඒ බුදුරජාණන් වහන්සේම සුගතයාණන් වහන්සේම දේශනා කළා කියන තේරුම එනවා. ඉතින් මේ පදමාලාව ගැන අපි දැන් බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ලව පහළ වෙලා අරහත් වූ සම්්‍යක් සම්බුදුරජාණන් පහළ වෙලා මේ විදිය ධර්මයක් දේශනා කරනවා. ඕපසමිකෝ සේරම කෙලෙස් සංසිඳල යන ධර්මයක්. පරිනිබ්බානිකෝ සේරම කෙලෙස් ප්‍රහාණය කරන්නට පුළුවන් ධර්මයක්. ඒ වගේම සම්බෝධගාමී සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග ඥාන උපදවා ගැනීමට හේතු වන ඒවට ශක්තිය ලබා දෙන ධර්මයක්. සුගතප්පවේදිතෝ සුගතයන් වහන්සේ දේශනා කළ ධර්මයක්. මෙන්න මේ විදිහ මේ අවස්ථාවක් තියෙන ලෞතර බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙලා අපි කෙටියෙන් සලකා බලනකොට නිවන් මඟ පෙන්වා දෙනම නිවන් මඟ පිළිබඳව ධර්ම දේශනා කරනවා ඊළඟට මොකද අයන්ත පුද්ගලෝ නිරයන් uppannෝ අන්න යම්කිසි පුජ්‍යලයක් නිරය උපදින නිරය කියලා කොටසක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා කියනවානේ ඔය ආවිචි මහා නරකය ආදී 138ක් නිරයන් තියෙනවා කියලා මේ කෙනෙක් කවුරු හරි සත්‍යයක් නිරයේ උපදින. එහෙම උපදුනහම මේ වගේ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා මේ විදිය ධර්ම දේශනා කරනවා නිවන් මඟ පෙන්වා දෙනවා. එයාට පුළුවන් ද නිවන් මගේ ගමන් කරන්න. මහා දුක් විඳින සත්‍යය මග්ගස්ස අන්තරායිකා කියලා වදාළ ඒකයි. ඒක අක්ෂණයක්. නිවන් මාගේ ගමන් කරන්නට බැරි අක්ෂණයක් තමයි. මේ නිරයේ ඉපදීම කියන එක. ඊළඟට තිරච්ඡාන යෝනින් uppannෝ තිරිසං જાතිය උපදිනවා. මේකනම් අපට දකින්න පේන්න තියෙන එකක් තමයි. බල්ලෝ බලල්ලෝ ගවයෝ ආදී සත්තුන් තිරිසං සතු. තවත් ඉන්නා නොයෙක් විවිධාකාර තිරිසං සත්ත්වය පක්ෂීන් ආදී වූ විවිධාකාර සත්ත්ව ඒකට කියනවා තිරිසන් අපාය කියලා. මේ තිරිසන් වෙලා ඉපදුනහම ඒකෙන් ගොඩ එනවා කියන එක නම් ලේසි පාසු වැඩක් නෙමෙයි. සිය දහස් ලක්ෂ වාර ගණන් මැරිලා ඒ තිරිසන් જાතියම නැවත නැවත උපදිනවා. අපායක් වෙන්නේ ඒකයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා අර කලින් කියාපු හැටියට කෙලෙස් සංසිඳවන නිවන් මඟ දේශනා කරනවා. දැන් මේ පුජ්‍යලයා ත්‍රිසංසත්ත්වයට. අන්න එයාට නිවන් මාගේ ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කළ පාරිලෙයක ඇතා බුදුරජාණන් වහන්සේ ආපහු වඩිනකොට පසුපස ගමන් කළා. ගමේ කෙළවරටම ගියා. වනේ කෙළවරට. ගියහම බුදුරජාණන් වහන්සේ වදාරනවා පාරිලෙවියකය ඔබට ඊට වැඩි දෙයක් කරගන්න බෑ. ඒ නිසා ඔබ නවතින්න. පණ තියනකම් බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කළත් මාර්ග ඵලයක් ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ මොකද උපේක්ෂා සහගත අකුසල විපාක සම්තිරණ කියන සිතෙන් තමයි යොවුන් උපදින. ඒ જાතියේදී කොහොමදවත් මාර්ග ඵලයක් ලබන්නට බෑ. කුසලයක් කළත් ඒක ඥාන සංප්‍රයුක්ත වෙන්න. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නාගයෙක් ඇවිල්ලා හොරෙන් මහනවා. කවුරුත් දන්නේ නැහැ මිනිස්සු වෙස් මවාගෙන ඇවිල්ලා මිනිස්සෙක් හැටියට මේ ශාසනේ මහනවා. ඒ නාගයෙන් මැනේ අයට අවස්ථා තුනකදී තමන්ගේ ಜಾතිය අතහරින්න බෑ. මැරෙනකොටත් තමන්ගේ ಜಾතියෙන්ම මැරෙන්න ඕන. මෞත් මෛතුන සේවනය කරනකොටත් ඒ ಜಾතිය ඉඳලා මේ කරන්නට ඕන. නින්දට වැටුනහමත් ඒ ಜಾතිය ඉඳලාම කරන්න. දැන් මේ ස්වාමීන් වහන්සේ නමක් කුටිය හොඳටම නිින්ද ගියා. නිින්ද ගියාම තමන්ගේ අර වෙස්මාර කරපු එක පවතින්නේ නැහැ. මහා නාගයෙක් ඉන්නවා කුටියක්. භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍යඥව බාවෙලා කෑගැහුවා. පස්සේ මෙයා ඉක්මනට මිනිස් වෙෂයේ මවාගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම බුදුරජාණන් වහන්සේ වදාළ නාගය ඔබට ඔහම කටයුතු කරන්නට බෑ ඔබේ උත්පත්තියෙම ඔබේ ඥාන ශක්තිය නැහැ. ඔබ ඔබේ ලෝට යන්න කියලා හිටන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඊට පස්සේ නාගයන් මහාන කරන්න තහනම් කළෙත් ඒකයි. ඒ නාග ලෝකෙ ඉපදුනත් අර අකුසල විපාක හිතින් තමයි උපදින්නේ. ඥාන සම්පත්තියක් නැහැ. ඒ නිසා ඔහුට මාර්ගයක් ඵලයක් ලබන්නට බැහැ. ඒ මට අන්තරාය කරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන අයංච පුද්ගලෝ තිරච්ඡාන යෝනින් උප්පන්නෝ. අර තිරිසන් භවයේ උපදිනවා. දැන් මෙහි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නිවන් මඟට ධර්ම දේශනා කරන ඔක්කොම කටයුතු කරනවා නමුත් මේ පුජ්‍යලයා ත්‍රිසං ආත්ම භාවයේ ඉපදින අන්න මාර්ගයට අන්තරාය කර අවස්ථාව අක්ෂණ කියන්නේ ඒව තමයි අනමස්ථා මාර්ගඵල ලැබීමට අක්ෂණය අයංච පුද්ගලෝ පිට්ටි විසයන් uppannෝ ඊළඟට പ്രേත ආත්ම භාවයෙහි උපදිනවා. പ്രേත ආත්ම භාවයේ උපදිනවා. ඒ പ്രേත ආත්ම භාවයේ උපදුනහම ඒ අය දුක් විඳින පිරිසක්. විවිධාකාරයෙන් දුක් විඳින පිරිසක් කලාතුරකින් කොටසක් පින්නමා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන පින් අනුමෝදන් වෙලා සැපවත් වෙනවා. සේරම දුක් විඳින පිරිසක්. ඒ නිසා ඒ പ്രേත යෝනියේ പ്രേත ලෝකේ උපන්නාම ඒ අයටත් පුළුවන් කමක් නැහැ බණ භාවනා කරන්න. නිවන් මාගේ කටයුතු කරන්නට පුළුවන් කමක් නැහැ. සීල භාවනාදී ගුණධම් පුරන්න පුළුවන් කමක් ඒ අයත් අර කලින් කියාපු අකුසල විපාක සංකීර්ණ සිත කියන එකෙන් තමයි උත්පත්ති ලබන්නේ. ඥාන ශක්තියක් නැහැ. ඒ නිසා ධර්ම දේශනා කළත් බුදුරජාණන් වහන්සේව කොයිතරම් දැක්කත් ඒ අයට හොඳ කුසලයක් උපදවා ගන්න බෑ මාර්ගයක් ඵලයක් උපදවා ගන්නට බෑ ඒ නිසා ඒකත් එක් අක්ෂණයක් හැටියට දේශනා කළා. කොට අක්ෂණය කියන්නේ නිවන් මඟට අන්තරාය කර අවස්ථාවක්. ඒක අක්ෂණයක්. പ്രേතාත්ම භාවයේ කියන්නේ. ඊළඟට දීඝායකං දේවනිකායන් උප්පන්නෝ දීර්ඝායුෂ ඇති දෙව්ලොවක ඉපදී. ඒ දීර්ඝායුෂ ඇති දෙව්ලොව කියන්නේ බ්‍රහ්ම ලෝකෙට මේ නම කියන්නේ. බ්‍රහ්ම ලෝකයක උපදින. ඒ බ්‍රහ්ම ලෝකයේ අති දීර්ඝ කාලයක් තියෙනවා ආයුෂ. ඒවත් නිකන් උපදින්න බෑ. මනුෂ්‍ය රෝකෙදී ධ්‍යාන භාවනා කරනවා. මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන උපදවාගත් අය ගැන නෙමෙයි මේ කියන්නේ. දීඝායකං දේවනිකායන් උප්පන්නෝ කියලා ඊට වැඩිය බොහෝ දීර්ඝ ආයුෂ තියෙන දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදීම ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ දීර්ඝාසති ලව ඉපදීමත් අක්ෂණයක් හැටියට දේශනා කළා. ඒ දීර්ඝාසති ලෝකය කියන්නේ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියන මේවා. ඒවා ඉපදුනයින් පස්සේ මේ ඉන්ද්‍රියන් අක්‍රිය වෙනවා. එම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ අවබෝධ කරගෙන ඊළඟට කාටද ධර්මයේ දේශනා කරන්න කියලා ලෝකයේ දිහා බලවදාන කලින්ම බුදුරජාණන් වහන්සේට මතක් වුණේ තමන් වහන්සේ සිද්ධාර්ථ කුමාර කාලේ ගිය ආචාර්යවරු දෙන්නෙක් හිටියා ආලාර කාලාම උද්දකාරාම කියලා. ආලාර කාලාම ආචාර්යවරයා ආකින්චඤ්ඤායතනේ කියන එක උපදවාගෙන වාසය. උද්දකාරාම ආචාර්යවරයා නේව සංඥා නා සංඥායතනේ කියන එක උපදවාගෙන වාසය. ඒ අය බොහෝ කාලයක් කෙලස් යටපත් කරගෙන කෙලසුන්ගෙන් ඈත් වෙලා ඉන්නවා ඒ අයට ධර්ම දේශනා කරන්නට ඕනෑ කියලා කල්පනා කරලා බැලුවා. බැලුවහම ඒ දෙන්නම කාලක්‍රියා කරලා ඒ දීර්ඝ ආයුෂ ඇති බඹලව ඉපදිලා. සෝත ප්‍රසාදේ නැ ධර්ම ශ්‍රවණේ කරන්නට බෑ. මහ විපතක් කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා අන්‍යය තමයි මේ දීර්ඝායස දේවනිකාය කියන්නේ. තවත් කොටසක් ඉන්නවා මේ හිතේ දොස් දැකලා හිත නිසා තමයි සේරම වෙන්නේ කියලා මේ භාවනා කරලා මේ සූපය පමණක් කියන අසඤ්ඤ සත්‍ය කියලා. ඒ අයත් මේකට අහු වෙනවා. ලෝවැඩ සංගරාවේ සිත මිස කය නැති බඹලව සතරකේ සිත ඇතිවම කය සිත ඇති බඹ තලයක කියලා පෙන්වලා කියන එක තමයි. ඔය දී බ්‍රහ්ම ලෝක පහ. අන්නේම තමයි දීර්ඝාංශ ඇති බ්‍රහ්ම ලෝක හැටියට මෙතන මේ දේවනිකාය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කර බදාළා. ඊළඟට වදාරනවා අයන්ත පුද්ගලෝ පච්ඡන්තිමේසු ජනපදේසු පච්ඡාජාතෝ හෝති මිලක්ඛේසු අවිඤ්ඤාතාරේසු යත්තනත්ති ගති භික්ඛූණං භික්ඛුනීනං උපාසකාණං උපාසිකාණං මේක තමයි මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශය කියලා කියන්නේ මිලක්ඛේද කියන්නේ මිලේච්ඡ වූ අවිඤ්ඤාතාරේතු හොඳක් නරකක් කුසලයක් අකුසලයක් තේරුම් ගන්නට බැරි. ඊළඟට යත්තනත්ති ගති බික්කෝනම් බික්කුණීනම් උපාසකානම් උපාසිකානම් භික්ෂ භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්පිරිසේ පැමිණීමක් නැති යාමක් වීමක් නැති දකින්න නැති ප්‍රදේශය තමයි මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශය කියන්නේ. ඒ ප්‍රත්‍යන්ත ප්‍රදේශයේ එක ලක්ෂණයක් තමයි ම්ලේඡාය. ඊළඟට අවිඤ්ඤාතාරය යමක් තේරුම් ගන්න හොඳක් නරකක් ධර්මයක් තේරුම් ගන්නට තරම් ශක්තියක් නැහැ. ඊළඟට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිසේ පැමිණීමක් හෝ දැකීමක් ආශ්‍රයයක් මනමත් නැහැ. දැන් අර උඩින් කියාපු හැටියට තථාගතෝ ච ලෝකේ uppannoti අරහං සම්මා සම්බුද්ධෝ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා මොකද්ද මේ දේශනා කරන ධර්මය නිවන් මඟ කෙටිය සතර මාර්ග සතර ඵල කියන මේ නිර්වාණගාමිනී මාර්ගය තමයි මේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා දේශනා කරන්නේ. එතකොට මේ බුද්ධලය ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඉපදිලා ම්ලේඛෝ යමක් තේරුම් ගැනීමට ශක්තියක් නැති භික්ෂ භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සූපිරිසේ පැමිණීමක් දැකීමක් නැති අන්‍ය ප්‍රදේශයක ඉපදිලා. එතකොට ඒක අක්ෂණයක්. දැන් නිරය ගැන කිව්වා, තිරසං ජාතිය ගැන කිව්වා, പ്രേතාත්ම භාවය ගැන කිව්වා, දීර්ඝායස ඇති දිව්‍ය දේවනිකාය ගැන කිව්වා ඊළඟට ප්‍රත්‍යන්ත බදේති මේ කාරණා පහක් අවස්ථා පහක් දැන් කියලා කියනවා මේ කොතන ඉපදුනත් හිටියත් අර බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ තිබුණට මේ අයට තේරමක් වෙන්නේ නැහැ ප්‍රයෝජනයක් ලබන්නට බෑ. අක්ෂණ කියලා කියන්නේ ඒකයි. එතනේ අනවස්ථාව කියන්නේ. ඊළඟට සෝච හෝති මිච්ඡා දිට්ඨිකෝ නත්ති දින්නම් දැන් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ඉන්නම අර මුලින් කියාපු හැටියට සතර මඟ සතර ඵල උපදවා ගැනීමට සුදුසු කෙලස් ප්‍රහාණය වෙන ඒ ධර්මය දේශනා කරනවා මේ පුජ්‍යලයා මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා නත්ති දින්නම් නත්ති හුතං නත්ති සුකට දුක්ඛතානං ඵලං විපාකෝ නත්ති මාතා නත්ති පිතා ආදි වශයෙන් දුන් දෙයෙන් විපාකයක් නැහැ පුද පූජා කරන දෙයෙන් විපාකයක් නැහැ කුසල කුසලයන්ට විපාකයක් නැහැ මෙලවක් නැහැ පරලවක් නැහැ මව කියලා කෙනෙක් නැහැ පියා කියලා කෙනෙක් නැහැ යහපත් ධර්මයේ ආબોධ කරගෙන දේශනා කරන පිරිසක් නැහැ මේ ආදී වශයෙන් මේ මිත්‍යා දෘෂ්ටියටපත් වැරදි සංකල්පනාවට කුසල කුසලයන් විශ්වාස නොකිරීම අනේ විදියට උපන්නාම අර මුලින් කී හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළාට මේ තනත්තාට බඩක් වෙන්නේ නැහැ. ඇයි එයා පිළිගන්නේ නැහැ? දැන් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලෙත් ඔය සත් ශාස්ත්‍රූවරු කියලා පිරිසක් හිටියා. වැරදි දෘෂ්ටි කියලා 62ක් තිබුණා. මේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ඉඳද්දිත් බුදුරජාණන් වහන්සේවත් ඒ ධර්මයවත් පිළිගන්නේ සමහර වෙන වෙන වත් පෙරුවා ගෝවෘත්තය සුනක වෘතය ආදී දේවල් විවිධ වැරදි කල්පනාවල් වැරදි දෘෂ්ටි අරගෙන වාසය එහෙම වාසය කළාම මොකද වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා නිවන් මඟ දේශනා කළාට ඒ තනත්තාට මේ නිවන් මගෙන් ඵල ප්‍රයෝජනයක් නැහැ. මාර්ගඵලයක් ලබන්නට පිළිවෙලක් නැහැ. ඒකට අන්තරාය කරයි. ඒක තමයි යක්ෂණ කියන්නේ. ඒකට අන්තරාය කරයි. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ඉඳෙද්දී හොඳ පලාතක හොඳ විදිහට උපදිනවා මිනිස්සෙක් වෙලා උපදිනවා. ඒ උපන්නට සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ ඒලමුගෝ න පටිබලෝ සුභාසිත දුබ්භාසිතානං අත්තමඤ්ඤාතු මේ විදිහට උපදිනවා ජලෝ කියන්නේ මේ ජඩ වූ ඒලමුගෝ කියන්නේ මේ කෙලතලු කෙලටිකවත් කටේ රඳවා ගැනීමට තරම් එයාට ඥාන ශක්තියක් නැහැ. උස්ම යනවා එනවාද කියලාම එයාට දැනුමක් නැහැ. එයාට හොඳ නරක තේරුම් ගන්නට බෑ. න පටිබලෝ සුභාසිත දුභාසිතානං අත්ථමඤ්ඤාතු. හොඳ නරක දේවල් පිළිබඳව මේ ආයත තේරුම් ගන්නට බෑ. ඒ විතරක් නෙමේ අන්ධය ඇස් දෙක අන්ධ වුණාම උත්පත්තියෙන්ම එයාටත් තේරුම් ගන්න බෑ මේ හොඳ නරක ගොළුව වුණාම බොහෝ සෙයින් ගොළුවන්ට කන හෙන්නෙත් නැහැ. ඔහුටත් මොනවත් තේරුම් ගන්නට බෑ. බිහිර වුණාම ඒ අයටත් මේ ධර්මයෙන් වැඩක් නැහැ අහගන්න බෑ. තව ඉන්නවා අගහානක කියලා. මේ ධානේන්ද්‍රිය ගඳ සුවඳ දැනෙන්නේ නැති අය. පණ්ඩක කියලා කොටසක් ඉන්නවා ලිංග විපර්යාසයටපත් වෙච්ච අය. උබතෝ ව්‍යංජනක කියලා. මේ දෙපැත්තම ස්ත්‍රී පුරුෂ දෙපැත්තම ක්‍රියා කරනවා. නපුංසක ස්ත්‍රී පුරුෂ භාවයක් නැති මෙන්න මේ වගේ මෙන්න මේ විදිහට ලෝකේ පහළ වෙනවා උපදිනවා ඒ බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙලා අර මුලින් කියාපු හැටියට නිවන් මඟ දේශනා කරනම සතර මාර්ග සතර ඵල උපදවා ගැනීමට හේතු වන යහපත් වූ ඒකායන මාර්ගයේ දේශනා. එහෙම දේශනා කළාට මේ පුජ්‍යලය මෙහෙම වෙනවා. අක්ෂණ කියන්නේ ඒකයි. තව ඉන්නවා මන්ද බුද්ධිකේ. සමහර ගෙවල් වල උපදිනම මන්ද බුද්ධික. මන්දබුද්ධික අනාථ නිවාස පවා තියෙනම ඒවා ඉන්නව Tamanට මේ කැමැටිකවත් ගන්න නුමනක් තරුණ තරිණිය ඉන්නම පුංචි දරුවන්ට වාගේ කවන්නට ඕන. කන ටිකවත් කන්න නුවණක් නැහැ. තිබ්බතන ඔහේ ඉන්නවා. මේ විදිහට ඒ මන්ද බුද්ධිකත් මේකටම ඇතුළත් වෙනවා. ටිකක් බුද්ධිය අඩු පිරිසකුත් ඉන්නවා. දැන් මන්ද බුද්ධිකම නෙමෙයි අපේ මේ මිනිස්යන් අතර ඉන්නවා යමක් තේරුම් ගන්නට බැරි යමක් කියා දුන්නාම තේරුම් ගන්න බැරි බුද්ධිය මදියයි. ඒ අයටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්නට බෑ. එතකොට දැන් මෙතන කාරණා හතක් තියෙනවා. අක්ෂණ හතක්. ඊළඟට අටවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරනවා ඒ ධර්ම දේශනා කළාට මේ කියන ලද මේ කාටවත් ඇයෙන් ඵල ප්‍රයෝජන ලබන්නට බෑ. හොඳට ඥානවන්තව හොඳ පලාත්වල ඉපදිලා ඉන්නවා. ඥානමන්තයි කියන හොඳ නරක හොඳට තේරුම් ගන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා ධර්ම දේශනා කරා. ධර්මය නැහැ. නිවන් මඟ නැහැ. ඒකට තමයි අර අබුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. මේ ඉන්න පුජ්‍යලයා ඥානවන්තයි යාදෙන යමක් හොඳට තේරුම් ගැනීමට පුළුවන්කම තියෙනවා නමුත් ධර්මයේ දේශනා කරන්න ඒ පුළුවන්කම තිබුණට ධර්මයේ ආબોධ කරගන්න බෑ ධර්මයක් නැති. ඒ නිසා අන්න ඒකත් අක්ෂණයක් ඇටියට බුදුරජාණන් වහන්සේ දේශනා දැන් මෙතන කාරණා 8ක් කියවනවා අෂ්ට දුෂ්ටක්ෂණ කියලා කියන්නේ මෙන්න මේකට තමයි. මේ කාරණාවලට අසු වුණාම මාර්ගයක් ඵලයක් ලබන්නට බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බහෝහි අක්ඛනා බුත් යත්තා මග්ගස්ස අන්තරායක මේ නිවන් මගට අන්තරාය කර අක්ෂණ බොහෝ දේශනා කළා බුදුරජාණන් වහන්සේ දැන් මෙතන කාරණා අටක් කියනවා මේ කාරණා අටෙන් කොයි එකකට හරි අහුණා නම් ඒ පුජ්‍යලයාගේ නිවන් මඟට අන්තරාය කර කාරණයක් වෙනවා. කෙටියෙන් කියනම නම් ඔහුට නිවන් මාගේ ගමන් කරන්නට හැකියාවක් නැති වෙනවා. කාරණා අටයි. මේ කාරණා අටෙන් මිදුණහම තමයි නම මන ෂණ සම්පත්තිය කියලා කියන්නේ. දැන් මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාලේ ලාභාවෝ භික්ඛවේ සලද්ධං භික්ඛවේ කනෝ පටිලද්ධෝ බ්‍රහ්මචර්ය වාසා මහණෙනි නුඹලට උනේ විශාල ලාභයක් යහපත් වූ ලැබීමක් ලබලා තියෙන්නේ මොකද්ද? බ්‍රහ්මචර්යාව පිරීමට නිවන් මාගේ ගමන් කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා අටෙන්ම මෙදිලා ලැබෙන අවස්ථාව තමයි ෂණ සම්පත්තිය නවබන ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඉතින් පින්වත්නි මේ කාරණාව ගැන ඩිංගක් කර හිතලා බලන්න. මේ අය නිරයට වැටිලත් නැහැ. තිරිසංජාතියට ගිහිල්ලත් නැහැ. ප්‍රේතයලත් නැහැ. දීර්ඝායස බ්‍රහ්ම දේවනිකාය වලට ගිහිල්ලත් නැහැ. ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉපදිලත් නැහැ මිත්‍යා දෘෂ්ටික වෙලක් නැහැ මන්ද බුද්ධික ආදීන් වෙලක් නැහැ මේ කාරණා හතෙන්ම මිදිලා ඊළඟට අටවෙරි කාරණාවයි කියන බුදු කෙනෙක් මේ ලෝ පහළ නොවීම කියන එක ඒකත් නෑ බුදු කෙනෙක් ලෝ පහළ වෙලා එතකොට මේ කාරණා අටම අපට අද සම්පූර්ණ වෙලා කියලා. එහෙම සම්පූර්ණ වෙලා තිබෙද්දී මේ ගැන කිසිදුම සැලකිල්ලක් නැතුව ගණනකට ගන්නේ නැතුව සීලාදී ගුණ ධර්මයන් පුරන්නේ නැතුව වාසය කරනවා නම් කොයිතරම් ඛේද ජනකද කතරම් අභාග්‍ය සම්පන්න මෙච්චර සම්පත්තියක් ලැබිලා ඒ සම්පත්තියෙන් ප්‍රයෝජන ලබන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂූන් වහන්සේලාට වදාරනවා මහණෙනි මේ මහා පෘථිවිය එකම ජලස්කන්ධයක් වෙනවා මුහුදු ප්‍රදේශයේ පමණක් නෙවෙයි මුළු මහත් පෘථිවියම එකම ජලස්කන්ධ මෙහෙම එකම ජලස්කන්ධයක් වෙලා තිබෙද්දී මේකට වැටෙනවා වියදණ්ඩක් අර ගවයින් හාන්න දෙන්න එකට බැඳගන්න අඟල් තුන හතරක පමණ විස්කම්බේ ඇති හිල් විදපු අඩි 4ක් 5ක් දිග ලීයක් මේ මහා ජලස්කන්ධයට මේක වැටෙනවා. මේක ඉතින් සල නගිනකොට එහාට වීසි වෙනවා මෙහාට වීසි වෙනවා නගිනීර බස්නාහිර උතුර දකුණ ආදි වශයෙන් හැමතැනටම පැද්දි පැද්දි වීසි වෙවි තියෙනවා. ඉතින් කනකස්බාව කියන එක එක ඇහැයි පෙනෙන්නේ කයි කනකස් බෑවා කියන්නේ අවුරුදු 100කට 1000කට සැරයක් තමයි උඩට මතුවෙනවා කියලා කියන්නේ. මතුවලා හිටන් අර වියසිදුර තියෙන හිලට ඇහැ තියලා ආශ බලනවා කියන එක මහණෙනි සිදු වෙන්න පුළුවන්. ස්වාමීනි ඒක සිදු වෙන්න බැරිද? නැහැ මහණෙනි මේක සිදු වෙන්න පුළුවන්. නමුත් මේට වැඩිය උඟා දුෂ්කරයි දුර්ලභයි නියම මනුෂ්‍ය සම්පත්තියක් ලබනම කියන මෙහි කියමුණාර ප්‍රත්‍යන්ත ප්‍රදේශ වලින් බෙන්වෙච්ච මිත්‍යා දෘෂ්ටි ආදී ඒවට නොගිය යමක් තේරුම් ගැනීමට ඥාන ශක්තිය ඇති බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය සම්පත්තියක් ලබනම කියන එක අර කාරණේට වැඩිය ඊ타මත්ම දුෂ්කරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිච්ඡෝ මනුෂ්‍ය ප්‍රතිලාභ ඊටාම දුෂ්කරයි මේ කියන ලද හොඳ මනුෂ්‍ය ප්‍රතිලාභයක් ලබනම කියනවා. එතකොට පින්වත්නි දැන් අපට මේ හොඳ මනුෂ්‍ය ප්‍රතිලාභය ලැබිලා තිබෙනවා. සියලු අංගෝපාංග වලින් යුක්ත වටිනා මනුෂ්‍ය ප්‍රතිලාභය ලැබිලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්සිදං සම්ඛේ භූතං යම් ලෝකස්මින් සුදුල්ලභං මනුස්ස පටිලාභෝච අද්ධම්මස්සච දේශනා පලං වායමිතුං තත්ථ අත්ථකාමේන ජන්තුනා තස්සිදං සම්මුඛේ භූතං යං ලෝකස්මින් සුදුල්ලක ඔය කලින් කියා දුන්න හැටියට ඊ타මත්ම දුර්ලභ වූ මෙන්න මේක ලැබිලා තිබෙනවා. මනුෂ්‍ය පටිලාභෝච්ච සද්ධම්මස්සච දේශන. බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා ඉන්න බව කලින්ම කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේත් ලෝ පහළ වෙලා ඉන්නම ඊළඟට අර කලින් කියාපු ඇටයට ඊටාම දුෂ්කර දුර්ලභ මනුෂ්‍ය සම්පත්තිය ලැබිලා තිබෙනවා. මේ කාරණා තුනම ඊටාම දුර්ලභ කාරණා තමයි. කදාචි කරහති ලෝකේ උපජ්ජන්ති තථාගතා කියලා වදාළා. බොහෝම කලාතුරකින් පහළ වෙන තථාගතයන් වහන්සේ ඒකත් ලැබිලා තිබෙනවා. ඊළඟට අර ඊටාම දුෂ්කරයි කියලා දේශනා කළ මනුෂ්‍ය සම්පත්තියත් ලැබිලා තිබෙනවා. ඊළඟට ඊටාම දුෂ්කරෝ සද්ධර්ම ශ්‍රවණයත් ලැබිලා තිබෙනවා. මේ කාරණා ටික ඔක්කොම සම්පූර්ණ වුණා. ඒ නිසා අලං වායමතුං තත්ථ අත්තකාමේන ජන්ත තමන්ගේ ජීවණුම තමන්ගේ અભිවෘද්ධිය කැමැති ඥානමන්තය මේ ඔක්කොම කාරණා ලැබිලා තිබෙද්දී වෑයම් කරන්න වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. වෑයම් කරන්න වටිනවා. ඇයි මේ ඔක්කොම කාරණා සම්පූර්ණ ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයේදීම ඵල ප්‍රයෝජන ලබන්න වෑයම් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය සම්බෝධගාමී කියලා වදාළේ. සතර මාර්ග ඥානය පහළ කර දෙන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ ලබාගෙන තිබෙන සියලු අංගෝපාංග වලින් යුක්ත අවස්ථාවේ වෑයම් කරන්නට වටිනවා මොනවටද ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහවන්ත වෙන්නට ඕන වෑයම් කරන්නට ඒ වෑයම් නොකළොත් එහෙම Tamante ඒවා ලබන්න තිබුණට ලබන්න පින ශක්තිය තිබුණට ලැබෙන්නේ නැහැ. වෑයම් නොකළොත් ලැබෙන්නේ නැහැ. දැන් අප අතරේ ඉන්න පුළුවන් හොඳ පින්වන්තය නමුත් බණ භාවනාදී කටයුතු වලට යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒනම් යෙදෙන්නට ඕන. යෙදিলা කටයුතු කළාම තමයි අර කලින් කියාපු හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්නට පුළුවන් වෙන්නේ. පින්වත්නි දැන් මෙච්චර වෙලාවක් කියලා දුන්නේ මේ අෂ්ට දුෂ්චක්ෂණයන් පිළිබඳව ඒවට හසු වුණාම මග්ගස්ස අන්තරායිකා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා ඒ නිවන් මාගේ ගමන් කරන්නට බෑ. ඒක කාටත් වැටහෙන කාරණා. එහෙමනම් නිවන් මාගේ ගමන් කරන්නට අවශ්‍ය කරන පදනම වටාපිටාව ඔක්කොම සකස් වෙලා තියෙනවා. මේ කියන ලද කාරණාටෙන්මත් මිදිලා බුදුරජාණන් වහන්සේ වදාළ සම්බෝධගාමී කියන සතර මාර්ග ඥාණය පහළ කර ගැනීමට හේතු වන ධර්මයක් අපට ලැබිලා තිබෙනවා. ඉතින් මෙච්චර සම්පතක් ලැබිලා තිබෙද්දී ඒ සම්පතෙන් ප්‍රයෝජන ගන්න නැතුව නොසලකා හරිනමනම් ගණනකට නොගෙන නිකා ඉන්නමනම් මේකේ වටිනාකම සලකන්නේ නැත්නම් කොයිතරම් අභාග්‍ය සම්පන්න කාරණයක්ද කියලා මේ පින්වතුන්ටම තේරුම් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ ඉෂගෙනගත් පුජ්‍යලයක ගින්න නිවා ගන්නට උත්සාහවන්ත වෙනවට වැඩිය. Taman ඇඳලා පොරවලා තියෙන වස්ත්‍රවලට ගිනි ගත්තාම ඒක නිවා ගන්න ගන්න උත්සාහයටත් වැඩියෙන් උත්සාහයක් අරගන්නට ඕන මේ වගේ වටිනා අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ මේන් ප්‍රයෝජන ගන්නට එහෙම නැත්නම් Tamanට යම්කිසි අවස්ථාවක පසුතැවිලි වෙන්නයි සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කිට්ටුව භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගේ දුක සැප බලන්නේ නැතුව තමන් වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීමට වෑයම් කළා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න ඉස්සෙල්ලා කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සැලකලා මේ බුදු ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලැජිකමක් නැහැ කියලා. පස්සේ ගෙන්නලා ඇහුවාම කාරණේ කිව්වා. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්න හැම තමයි මහණෙනි කටයුතු කරන්නට ඕන. වහවහ මේ ජරා මරණ ආදී දුක් වලින් මිදෙන්නට වීරිය වඩන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල අප්‍රමාණ තැන්වල දේශනා කළා කියනවා. ඒ නිසා පින්වත්නි මේ ලබාගෙන තිබෙන මහා සම්පත්තිය නම් වරද්දා ගන්නට එපා නොසලකා හරින්නට එපා කොහොම හරි මේ සම්පත්තියෙන් ප්‍රයෝජන ගැනීමට හැමදෙනාම ව්‍යායාම කරන්නට ඕන මෙච්චර වෙලාවක් කියලා දෙන්නේ අපි මේ ලබාගෙන තිබෙන වටිනා සම්පත්තිය පිළිබඳවයි. අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මෙදිලා නාවන ශන සම්පත්තිය කෙනෙක් ලබලා ධර්මයක් ලැබිලා හොඳට ප්‍රතිපත්ති පුරලා හිටන් නිවන් මාගේ ගමන් කරන්න පුළුවන් අවස්ථාව. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට හැමදෙනාම මහන්සි ගන්නට ඕන. උත්සාහවන්ත වෙන්නට ඕන. නසලකා හරින්න හොඳ නැහැ. දැන් ඉතින් පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණේ කළා. ධර්ම ශ්‍රවණේ කිරීමත් වටිනා කුසලයක් ධර්ම ඥාණය පහළ කර ගැනීමට හේතු වන කුසලයක් මේ විදිහේ වටින කුසලයක් උපදවාගත්ත. ඒ කුසලයේ පමණක් නෙමෙයි. මේ කියා දුන්නු කාරණා ටික හොඳින්ම හිතට ගන්නට ඕන. හිතට අරගෙන අප්‍රමාදීව වහවහ මේ ලබාගත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැමදෙනාම වෑයම් කරන්නට ඕන. එහෙම කරන එක්කෙනා තමයි ජය ගන්නේ. ඉතින් දැන් පැයකටත් වැඩි කාලයක් තුල ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඊතා වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා මේ පුණ්‍ය බලමයි මේ හේතු කොටගෙන හැම දිනාටම මේ ජීවිතයේදීම තව තවත් ගුණ ධර්මයන් වැඩි දියුණු කර ගැනීමට ශක්තිය ලැබිලා සීල භාවනාදී ගුණධම් වඩා ගැනීමට ශක්තිය ලැබිලා තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා බලට අනුම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ලබා ගන්නවා